සංගීත කලාලය සංගීතය හදාරන මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ද රසවින්දනය සමගින් අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ සංගීතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රදාස බෝකොඩ හෙළ ගීතය යුග කීපයක් පසු කරමින් පරිහානියට මෙන්ම පරිණත තත්වයට පත්වෙමින් විකාශනය වුණා. ගීතය පරිණත වීමේ කාලය වසර 50ක් 60ක් පමණ වෙනවා. ගීතය ආනන්දයෙන් හා චමත්කාරයෙන් ප්‍රඥාවට යන බව කවුරුත් දන්නා දෙයක්. කවියාට, ගායකයාට, විචාරකයාට, සංගීතඥයාට සහ පොදු ජනතාවට ගීත සේවනය මහත්ඵල මහානිසංස ප්‍රතිඵල ගෙන දීමට සමත් බව එස්.එම්. සිරිවර්ධන විද්වතා වරක සඳහන් කොට තිබෙනවා. අපේ ගීතයට කර්ණාටක වංග හින්දුස්ථානි හා අපරදිග ශෛලීන්ගෙන් පෝෂණය ලැබුණා. එමෙන්ම විවිධ ඇදහිලි හා විශ්වාසත් බලපෑවා. 1730 පමණ ජාකෝමේ ගොන්සල්වේස් පියතුමා පළමු සිංහල ගීත රචකයා ලෙස පිළිගැනෙනවා. 16 වන සියවසේ පෘතුගීසීන් විසින් ආරම්භ කළ ක්‍රිස්තියානි පසම් කන්තාරු හා කැරොල් ගීත සිංහල ගීත ක්ෂේත්‍රයේ ප්‍රභවය සහ ක්‍රමික විකාශනය සටහන් කරනවා. බොදු බැති ගී නිර්මාණය ඇරඹුණේ ඉහත දැක් වූ ගී අනුකරණයෙන්. අද ලලිත කලාලය වෙන්වන්නේ මෑතදී අප අතරින් සමුගත් ප්‍රවීණ ගායක මෙන්ම සංගීතඥ අයිවෝ ඩෙනිස් ෂූරීන් වෙනුවෙන්. Thank you. සින්දු කියා ඒ රහසේ පඳුරු මුනි මට නොකියා කපුවට ගිනි ඇවිලි මට තනිකන් දැනුණාවේ සතරේ වරම් දෙවි සරේ පූර්ව සාන්තමරයා දේව්මැදුරේ අන්තාරු මාස්ටර් හෙවත් ගායක කණ්ඩායමේ ගුරුවරයා වූ පී ඩොන් ෆ්‍රැන්සිස් ඇලෝසියස්ට දාව Vitharanage Maria Rodrigo cousin Ivo උපත ලැබුවේ 1932 මැයි 28 වෙනිදා. ඔහු මීගමුවේ මාරිස්ටෙලා හා පෙරියමුල්ලේ ලොයලා යන විදුහල් වලින් අධ්‍යාපනය ලැබුවා. 1952 ජූනි 13 වනදා ගුවන් විදුලියේ ආධුනික වැඩසටහනක සුනිල් සාන්තයන්ගේ වරෙන් හීන් සැරේ ගීතය ගායනා කළා. එම වැඩසටහන ඇසූ සුනිලුන් ඩෙනිස්ගේ ගැයුමට පැහැදී ඔහුගේ සංගීත පන්තියේ ශිෂ්‍යභාවය ලබා දුන්නා. 1959 දී ඔහුට රජයේ සංගීත ගුරු පත්වීමත් ගැටන්ගම මහා විද්‍යාලයට ලැබුණා. එම වර්ෂයේදීම තිලක සුධර්මනුන් රචනා කළ කුරුළු පරාදීසයේ ගීතයත් එච්.එම්. කුඩලිගමයන්ගේ කේතකී පාටලි ගස් නටවා ගීතයත් ගුවන් විදුලියේ ගායනා කළා. thank you සෙන් කතන්දරේ ඔහුගේ පළමු චිත්‍රපට ගී ගායනය ලෙස්ටර්ගේ රේඛාව චිත්‍රපටයේ එන අනුරාපුර පොළොන්නරුව සීගිරි මනබන්ධනීය යන පිරිදු පෙළ 1959 තිරගත කළ ලෙස්ටර් ෂූරීන්ගේ සංදේශය චිත්‍රපටයේ සුදට සුදේ වලාකුලයි කෝහතුරෝ පෘතුගීසි කාර්යා කටේ කිරිසුවඳ රැජිනමමයි පුන්සඳ එලියයි යන ගීතනු සුනිල් සාන්තයර් නිර්මාණය කළා. සංගීත අධ්‍යක්ෂණය මුත්තු සාමිට පැවරුණා. ධර්මදාස වල්පොල, ලතා වල්පොල, මොහිදීන් බෙක්, එච්.ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල යන ගායන වෘන්දය පුහුණු කළේ අයිවෝ ඩෙනිස් සංගීතවේදියා. 60 දශකයේදී කොළඹ පදවියේ රසාංජලි කලායතනය ඉදිරිපත් කළ එසේය අපි ඔහු මැරුවෙමු නම් නාට්‍යයේ ජේසුතුමන්ගේ චරිතය රඟපාමින් වේදිකා රංගනයටද පිවිසුණා. WB මකුලොරුව ශූරීන්ගේ හෙළ ජනනාදමාලා රැගත් දෙපානෝ ගී ඉඟිදඬුවේ ගී ගයමින් එහි ප්‍රධාන චරිතය පනපෙව්වා. 1965 දී සෝමදාස ඇල්විටිකල් සංගීතඥයා තනු නිර්මාණය කළ රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ මහවැලි ගීත නාටකයේ මූලික හඬ අයිවෝගේ වුණා. කේමදාසයන්ගේ ඔපෙරා ගායනයටද දායක වූ අයෝ ඩෙනිස් බඹරු ඇවිත් චිත්‍රපටයේ ටීඑම් සමග මේ ගීතයත් ගායනා කළා. දහසක් සම්මස්සට සිනා කඳුරු ඇහි වැහැලා ගිනිගෙන රත් වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය ලෝදිය වැස්සේ Thank you. ඒ මොහොතේම එක හුස්මක උපදිනවා ගිනි රස්නය සීතලින්ම හඳුනාගන්න හිරු පායන්න මහමූදම ගොඩට ගලා මහමූදම ගොඩට ගලා රත්කුණු හිරු පායන්න රත්කුණු හිරු පායන්න සිංහල කතෝලික සසුනේ ජන වන්දනාවට මෙන්ම විවිධ වූ මංගල්‍ය හා අවශ්‍යතා සඳහා ඩෙනිස්ගේ දායකත්වය නොමසුරුව ලැබුණා. කතෝලික මාධ්‍ය පර්ෂදය වෙනුවෙන් ගරු අර්නස්ට් පෝර්තොට පියතුමා වර එක අයිවෝ හැඳින්වූයේ ඔහු සැබෑ කිතුණුවකු මෙන්ම තුන් සිංහලේ හෙලේකු යනුවෙනි. අයිවෝ ඩෙනිස් සංගීතවේදියා පන්සිල් රකින කිතුණුවකු යයි වර එක අරිසෙන් අහුබුදු ශූරීන් සඳහන් කොට තිබෙනවා. සුනිල් සාන්ත වැනි ශ්‍රේෂ්ඨ සංගීතවේදියෙකු අනුව යමින් අයිවෝ ඩෙනිස් කර ඇත්තේ උඩුගම් බලා පිහිනීමකයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසා තිබෙනවා. අමරදාස සිල්වා ශූරීන්ගේ සුනිල්ගී ආරේ නියමුවා යන ලිපිය අපට මහත් පිටිවහලක් වූ බව ස්තුතිපූර්වකව සඳහන් කරන්නට වෙනවා. ಜಾති ආගම් ભેදයකින් තොරව නොඑක් තේමා යටතේ ගී ගායනයෙන් සංගීත නිර්මාණයෙන් හා රංගනයෙන් දායක වූ අයිවෝට ලලිත කලාලයේ ප්‍රණාමය वरिन्हीं सरे वरिन्हीं सरे वरिन्हीं सरे हृदि वलावे Shreya වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්බලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබල